ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယ ම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සති යම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛා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 තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්ධ මදෝ තිරියං සබ්බදි සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං මිත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්‍රමාණේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරතාති පින්වත්නි දැන් මේ ප්‍රකාශ කළේ මජ්ක්‍ධිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයට අයත් ධර්ම පාඨයක්. අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ලැබී තිබෙන්නේ මේ සූත්‍රයයි. මේ මාතෘකා පාඨෙහි තේරුම ඉදිරියේදී කියන්නට වෙන නිසා පළමුවෙන්ම නිදාන කතාවෙන් දේශනාව පටන් ගන්නවා. මේ සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන දෙනම මේ කවුරුත් දන්නවා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම බව. එයින් මුගලන් මහ රහතන් වහන්සේ දිනක් බගුරට සුනිසුමාරගිරි නුවර නිගදායෙහි සක්මන් කරමින් සිටියා. එසේ සිටින විට උන්වහන්සේගේ කුසේ බඩේ ලොකු බරක් දැනුණා. මහා ලොකු දිරවන්නට බැරි ආහාරයක් ගත්ත වගේ බරක් දැනිලා ඉන්නටත් සක්මන් කරන්නටත් අපහසුයි. උන්වහන්සේ ඇතුළට ගිහිල්ලා ආසනයේ වැඩ සිටියා. වැඩ ඉඳගෙන උන්වහන්සේ නුවණින් සලකා බැලුවා මෙහෙම අමාරුවක් වෙන්නට මොනවද හේතු කියලා. උන්වහන්සේට වැටුණා ආහාර පානවල වරදක් නැහැ වෙන වරදක් නැහැ. එහෙමනම් බාහිර උපද්‍රවයක්ද කියලා සලකා බැලුවා. එහෙම නුවණැසින් බලන උන්වහන්සේට ඒ අවස්ථාවේදී පෙනුණා මාරයා තමන් වහන්සේගේ කුස තුලට ඇතුල් වී කරන කරදරයක් බව. මාරයා පුදුම සතෙක්. හැම විටකම හොඳ දේවල් වලට විරුද්ධව සටන් කරනවා. ඒ වගේම හොඳ ගතිගුණ ඇති අයට කරදර කරනවා. බුදුරජාණන් වහන්සේටත් මේ කරදර කළ බව බෞද්ධ පින්නතුන් දන්නවා විශේෂයෙන් බෝධිසත්ව කාලේ බොහොමත්ම අවිරකම් කළා. නමුත් බුදුරජාණන් වහන්සේ මාර්යා පරදවා සකල ක්ලේශයන් නසා උතුම් වූ බුදු බව ලබා ගත්තා. මුගලන් මහරහතන් වහන්සේටත් මේ කාරණේ තේරිලා උන්වහන්සේ මාර්යාට කිව්වා මාර්යාට අපේ පොත්වල හැමතැනම පාවිච්චි කරන්නේ පාපිම කියලා. පවිතු කියන තේරුම අදහස. මොකද පාපිෂ්ඨ වැඩ තමයි කරන්නේ. ඒ නිසා ඒ නම විවහාර කරනවා. මේ මායයක් ගන්න නිසා තරහක් නැහැ. තරහ වෙන්න කරුණක් නැහැ. මේ කරන්නේ මේම දේවල් නේ. ඉතින් මායයට පාපිම මෙහිම කරදර කරන්නට එපා කියලා ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ටවත් මෙහෙම කරදර කිරීම වැරදි සුදුසු නැහැ කියලා මාරයාට ප්‍රකාශ කළාම අදෘශ්‍යමානව මෙහිම ඇතුළු වුණා. ඒ වගේම මාරයා තමා හඳුනගත්ත බව දැනගෙන අදෘශ්‍යමානව කුසෙන් පිට වෙලා පැත්තකට වෙලා හිටියා. මාරයා කුසෙන් බැහැර වෙනකොටම උන්වහන්සේට අර තිබිච්ච පහසුකම් සියල්ලක්ම අඩු වෙලා ගියා. මාර්යා පැත්තකින් ඉන්නකොට උන්වහන්සේ කාමස් මාර්යා අඳුරන බවත් දකින්න සිටින බවත් ප්‍රකාශ කරමින් මාර්යාට මෙහෙම වැඩ කිරීමේ ආදීනව පෙන්වන්නට පුරාණ සිද්ධියක් ගෙනහැර දක්වන්නට අදහස් කළා. දැන් මාර්යා පේන්නට නෑ වෙන කාටවත්. මුගලන් මහරහතන් වහන්සේට පේනවා. උන්වහන්සේ රිද්දමතුන් අතර අග්‍රස්ථානයට පත්වෙච්ච උත්මයා. ඉතින් මාර්යා පින්නවා මාර්යාටත් ඇහෙනවා පේනවා මාර්යාටත් මේ මුගලන් මහරහතන් වහන්සේ. සහ මුගලන් මහරහතන් වහන්සේ පුරාණ සිද්ධිය හැටියට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දූසී මාරව සිටියේ තමන් බව ප්‍රකාශ කළා. ඒකට අද මුගලන් මහරහතන් වහන්සේ එදා දූසී මාරව වාසය කළා. එහෙම ඉඳගෙන කරපු වැඩ කරපු යම් යම් කරදර හිරිහැර නොයිදී මාරයාට විස්තර කළා. එයින් ලැබුණු අනිෂ්ට විපාකත් අවසානයේදී මාරයාට විස්තර කළ දුන්නා. මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා කපුසන්ද බුදුරජාණන් වහන්සේට විදුව සංජීව කියලා අග්‍රශ්‍රාවක දෙනමක් හිටියා. ඒ දෙනමම විවිධාකාරයෙන් බොහෝම නමගිය ප්‍රසිද්ධ දෙනමක්. අපේ සරියුත් මුගලන් යදනා වහන්සේ වගේ. බුදුරජාණන් වහන්සේට සමානව ධර්ම දේශනා කරන්නට පුළුවන් කෙනෙක් ශ්‍රාවකයන් අතර කොහෙවත් හිටින්නේ නැහැ. නමුත් අපේ සරියුත් මහරහතන් වහන්සේ වගේ විදුර මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක ධර්ම දේශනාවට බොහෝ දක්ෂයි. දෙවෙනි වන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ තරමටම මහජනයා උන්වහන්සේගේ බණහනට කැමැති. ඒ සිද්ධිය විදුර මහරහතන් වහන්සේ පිළිබඳව මාරයාට ප්‍රකාශ කළා. මේ නිසා මාරයාට කිව්වා එදා උන්වහන්සේ හැම දිනාගේම කෞරවාදරයට පාත්‍රව වැඩ සිටියා කියලා. දෙවන ශ්‍රාවකයන් වහන්සේ වෙන සංජීව මහරහතන් වහන්සේ ගැන මාරයාට කියනවා මාරය පාපිම වහන්සේ එක දවසක් විවේකව සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදිලා වැඩ සිටිනවා ධම්මානේ වැඩ සිටිනකොට ගෝවීන් දැක්ක උන්වහන්සේ මේ වැඩ සිටින ගෝපල්ලම් දැක්ක තව නොයෙක් දෙනා දැක්කා තුඩ කළා සාමාන්‍ය විදියට හිතලා මේ යෝගී හාමුදුරු නම උන්වහන්සේට වෙන කිසි කරදරයක් වුවක්වත් නැහැ. තුමියාගේ වැඩපළ කළා. උන් කරන අවදීදී මාර්යා මේක දැකලා මේ අවස්ථාවේදී සංජීව මහරහතන් වහන්සේට කරදරයක් විනාශයක් කරන්න ඕනේ කියලා හිතුවා. මාර්යා එහෙම හිතුවට මොකද ඒ විදිහේ විනාශ රහතන් වහන්සේලාට කරන්නට පුළුවන් කමක් නැහැ. රහත් වෙන්නට කලින් නම් රහත් නොවි උන්වහන්සේලාගේ ජීවිතේ අභාවයටපත් වෙන්න නොදී රස ගන්න ඥාන විපාරීද්ධියක් තිබුණා. ඒ වගේම උන්වහන්සේලා විද්ධිමත් රහතන් වහන්සේලා නිසා එක්කනාට ඒ විදිහටම ජීවිතයට හානි කරන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් මෙහිම සමාපත්තියට සම්වේදල සිටින කෙනෙකුට දෙහිසි නැහැ බඳු විපතක් කරන්නට සමාපත්තියේ ඉදී සිටින අවස්ථාවේදී මාර්යා ওই මොකක්වත් දන්නේ නැහැ හැමතිස්සේ මොහේ කාගේ හරි වරදක් හොයාගෙන කතා කරන්නටත් කාටවත් වරදක් කරන්නටත් සූදානම් වෙන පුද්ගලයෙක් නිසා අර ගොවීන්ට ඇතුල් වෙලා ගොවීන්ගේ මනසට ඇතුල් වෙලා මේ ගොවීන්ට ගොපල්ලන්ට අදහසක් ඇති කෙරෙව්වා. මේ වික්ෂුන් වහන්සේ කෙනෙක් අපවත් වෙලා ඉන්න ආදාහන කරන්ටේ කියලා. එතනදී මේ ගෝවීන් ගෝපල්ලන් එකතු වෙලා ඉහිල බැලුවා බැලුවකොට පණ තියෙන බවකට මේ ආයත තේරුම් ගන්නට මොනවත් නැහැ. ඉතින් දැන් මේ ඇතුලේ වැඩ කරනෝනේ තවත් පුද්ගලෙක්. ඒ නිසා මේ ආය කල්පනා කළා ගිනි තියුණා. මෙහෙම ඉඳිද්දී ආදාහන කරමු. වෙන මොනවද කරන් තියෙන්නේ වෙන එහෙම ගෙනියන්න ඕනක් නැහැ කියලා අහල පහල තියෙන දරගෙනලු ගොඩ ගහලා මේ කියන්න පුළුවන් තරමට ගොඩක් ගහලා ඒ පාර මේ අය ගිනි ඇවිලෙව්වා. පලාගෙන හිටියා. ඉතින් හොඳට ගිනි ඇවිල්ලා පත්තු වෙනවා. ඉතින් මේ අය යන්නට ගියා. ඉතින් මේ අයට ඉන්න වුණාවක් නැහැ. ටිකක් පත්තු වුණා. පත්තු වෙනව බලා ඉඳලා යන්නට ගියා. සමාපත්තියට සම්බන්ධ සිටි ඒ මහරහතන් වහන්සේට එයින් කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. උන්වහන්සේලා සමාපත්තියට සම්බන්ධනකොට දින දෙක තුන ওই විදිහට නියමයක් ඇතුව සමාපත්තියට සම්බන්ධ ඒ අදිෂ්ඨාන කරපු කාල පරිච්ඡේදයේ ඉවරනාට පස්සේ සමාපත්තිය නැගිටිනවා. ඒ විදිහට මුන්වහන්සේත් නැගිටිනකොට අර ඔක්කොම ගින්දරපත් වෙලා අළු වෙලත් ගිහිල්ලා. මුන්වහන්සේ සමාපත්තියෙන් මේක කියලා බැලුවකොට සිවුරුත් කිලුටු වෙලා ඇඟත් කිලුටු වෙලා අලු හැමතැනම තියෙනවා ඒවා සිවුරත් ගසා දාලා ඇඟත් පිහිදාගෙන උන්වහන්සේ ඊළඟට පින්ඳ පාටිය වැඩිය. පාරේ වඩනකොට අර ගෝවින්ටයි ගෝපල්ලන්ටයි පින්නා. මේ ඊයේ නැත්තම් ආවල් දවසේ අපි ආදාහන කළ ස්වාමීන් වහන්සේ නෙවද? මේ ස්වාමීන් වහන්සේ මේ පණ කියන්නේ කොහොමද? මේ ආයත පුදුමයි. මේ පුදුම වෙලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. සංජීව සංජීව ආයත ආයත කතා කරන මේ අපි පුරුෂුවා නමුත් මේ අසට පණ පිටින් ඉන්නේ පුදුම විදිහට ජීවත් වෙන්නේ කියලා මේ අය කතා කළා. ඉතින් ඔය සිත් දෙක එදා දූෂී මාර්යා කරපු දේ හැටියට පෙන්නලා ඊළඟට එදා ඊට පසු ඒ දූෂී මාරයා කරපු තවත් වැරදි වර්ගයක් එකක් මේ මිනිසුන්ට ආරූඪ වෙනවා කියලා අදක් තියෙන්නේ ඒ වගේ ආරූඪ වෙලා මිනිසුන්ගේ හිත් ඒ විදිහට හරවලා වික්ෂුන් වහන්සේලාට බනින්න දොස් කියන්න පටන් ගත්තා මේ සිල්වත් ගුණවත් වික්ෂුන් වහන්සේලා ඒ ගුණවත් සිල්වත් වික්ෂුන් වහන්සේලාට කෙලවරක් නැතුව බනිනවා මොකද මාර්යාගේ බලාපොරොත්තුව දැන් මෙහෙම බලනකොට විපිලිසරයක් ඇති වුණොත් ඒක මායයට ලොකු ජයග්‍රහණයක් නැත්තන්ගේ චිත්ත වික්ෂේපයක් හිතේ නිකන් කැළඹීමක් ඇති කෙරෙව්වොත් එතකොට මේ සිල්වත්කම් ගුණවත්කම් කිලුටු වෙනවා මේ මහානකම් මේ විදිහට තියෙන්නේ නැහැ කිලුටු වෙනවා ඒ නිසා එහෙම අදහසින් මිනිස් විදිහට දොස් කියන්නට පටන් ගත්තා එදා තිබිච්ච දොස් කියන වචනයක් හැම වචනයක්ම පාවිච්චි කළා. දසේද ආක්‍රෝෂ කියලා දස ආකාරයකට බනින සිරිතක් තිබුණා. මේ අද වගේ සමහර ඒවා මේ අසභ්‍ය භාෂාව නෙවෙයි අද ඊටාම කැත විදියට බනිනවා එහෙම ඒව නෙවෙයි. නමුත් වෙනත් ආකාරයකින් වචන පාවිච්චි කරලා බනින්නට එදා සම්මත කරගෙන තිබුණා. ඒ හැම වචනයක්ම පාවිච්චි කරලා භික්ෂුන් වහන්සේලාට බණින්න පටන් ගත්තා. ඒ එහෙම කරනකොට කෞසිද බුදුරජාණන් වහන්සේට මේ දැනගන්නට ලැබිලා උන්වහන්සේ භික්ෂුන් කැඳෙව්වා. කැඳවලා භික්ෂුන් වහන්සේලාට අවවාද උපදේශ දුන්නා. යම් කිසිවෙකු මම දොස් කීවා කියලා ඉතිේ කැළඹීමක් ඇති කරගන්න එක හොඳ නැහැ. භික්ෂුන් වහන්සේලා ඒවා ඉවසන්නට පුරුදු වෙන්නට ඕන. කවුරුත් එහෙම තමයි එහෙම අවස්ථාවේදී ඉවසන එක තමයි උතුම් ගුණය. විශේෂයෙන් සමාජයට ආදර්ශයක් දෙන්නට ඕන සිටින භික්ෂුන් වහන්සේලා ඒක හොඳට ඉවසන්ට ඕන. එපමණක් නෙවෙයි මෙන්න මේ විදිහට මෛත්‍රී වඩන්ට ඕන කියලා අර මා මුලින්ම දේශනා කළ ධර්ම පාඨයෙන් උපදෙස් දුන්නා. මහණෙනි එන්න මේ ශාසනයට එන්න මෛත්‍රී සාගත චේතනාවෙන් යුක්තව වාසය කරන්න. දස දිශාවටම මෛත්‍රී වඩන්න. සතර දිශාව, උඩ දිශාව, යට දිශාව හැම පැත්තෙම මේ තමාගේ මෛත්‍රී හිත පතුරවන්න. සියලු සත්වයන්ට ලෝකයේතම මුළු ලෝකයේතම මෛත්‍රී හිත පතුරවන්නට. ඒකත් හොඳට පළල් කරලා අඩුවක් පාඩුවක් නැතුව විපුලේන මහග්ගතේන අප්‍රමාණේන මේ මෛත්‍රී හිත ඒ විදිහට පතුරවන්න ඕන. ඊළඟට භික්ෂුන් වහන්සේලා කරුණාහිත පතුරවන්න ඕන. වෙයි. වික්ෂීප වෙන්න තේපා. හිත කලඹ ගන්න තේපා. කරුණා මෛත්‍රී පතුරවන්න ඕන නිසා මෛත්‍රී පතුරවන්න කරුණාවත් ඒ විදිහටම පතුරවන්න. මුදිතාවත් පතුරවන්න උපේක්ෂාවත් පතුරවන්න. සතර බ්‍රහ්ම විහාරම පතුරවන්නට කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. ඒ කාලේදී මුගලන් මහරහතන් වහන්සේ කියනවා ඒ දූසි මාර්යා කරපු මේ පව් වැඩේ නිසා පෞකාරකම නිසා මේ අනුගමනය කරපු බොහෝ දෙනා වික්ෂුන් වහන්සේලාට බැනලා බැනලා මැරිලා ගිහිල්ලා අපායේ උපන් අය. ඒ විස්තරෙත් දැන් මේ මාර්යාට ඇහෙන්නට කියනවා. ඊට පස්සේ මාර්යා කල්පනා කළා දැන් බැන්න බැන්න බැන්න නමුත් මොකක්වත් කරන්න බැරි වුණා. මේ භික්ෂුන් වහන්සේලාගේ වෙනසක් ඇති කරන්න බැරි වුණා. ඒ නිසා දැන් විනාශකින් මේ අත්තන්ගේ හිත කලඹවන්න ඕන කියලා කල්පනා කරලා පිපිලිසර ඇති කරවන්න ඕන කියලා කල්පනා කරලා වෙනත් නගරකින් යන්නට බැලුවා. කුමක්ද ප්‍රශංසා කරලා සංග්‍රහ කරලා අල්ලගන්නට. අල්ලගෙන ඒ මගින් සිත් දූෂණය කරලා වෙන අතකට හරවන්නට සිල්වත්කම කිලුටු කරන්නට හොඳින් කරන මහානකම නරක කරන්නට අදහස් කළා. අදහස් කරලා අර වගේ මහජනයාගේ සිත්වලට අදහස් දීලා භික්ෂුන් වහන්සේලාට බොහෝම ප්‍රශංසා කරනවා සිල්වත් අය ගුණවත් අය සුපේශල පිරිසක් කීකේ බොහෝම වර්ණනා කරනවා ඒ වගේම හොඳට උපස්ථාන කරනවා වඳිනවා පුදනවා බුදුරජාණන් වහන්සේට මෙය දැනගන්නට ලැබිලා කක්ෂුන්ද බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා කිව්වා මේ විදිහට ජනතාව ප්‍රශංසා කරනකොට වඳිනකොට පුදනකොට ඒ නිසාවත් ඉතින් කැළඹීමක් ඇති කරගන්න එපා. එහෙම කළොත් ඒක Tamanට පාඩුවක්. එය නොකර සිටීම පමණක් නෙවෙයි මෙන්න මේ විදිහට Taman හිතනකොට Tamanට ඔය කරන සංග්‍රහවලදී මත් වෙන්නේ නැතුව එයින් කලබිලා තමාගේ හිත তৃෂ්ණාවෙන් දූෂණය කරගන්නේ නැතුව තමන්ගේ මහානකම හොඳට ගෙනියන්න පුළුවන් සිල්වත්කම දිනු කරගන්න පුළුවන් කියලා මෙන්න මේ කාරණා බලන්න අසුභ සංඥා අසුභ භවනා කරන්නට ආහාරේ ප්‍රතිකූල සංඥා වේදන ආහාර මේ විදිහට පිළිකුල් ස්වභාවයටපත් වෙන දේවල් කියලා ඒ සංඥාව ඇති කරගන්නට සබ්බ ලෝකයේ අනවිරත සංඥා මේ සියලු ලෝකයට නොඇලීමේ සංඥාව ඇති කරගන්නට සබ්බ සංඛාරේසු අනිත්‍යානුපස්සී සියලු සංස්කාරයන් අනිත්‍යව බලන්නට පුරුදු වෙන්නට මෙලෙසින් බුදුරජාණන් වහන්සේ අවවාද කළ භික්ෂුන් වහන්සේලාත් මේ විදිහටම වැඩුවා කලින් කියාපු විදිහට සතර බ්‍රහ්ම විහාරයන් වැඩුවා ඒ වගේම ඊළඟට මේ අසුභ සංඥා ආහාරේ ප්‍රතිකූල සංඥා සබ්බ ලෝකී අනවිරත සංඥා සබ්බ සංඛාරයේසු අනිච්චානුපස්සී කියන ක්‍රමයට උන්වහන්සේලාගේ ජීවිතය පැවැත්තුවා. එහෙම කියලා මුගලන් මහරහතන් වහන්සේ මේ මාර්යාට කියනවා පාපිම එදා මාත් ওই විදියට මාරව ඉඳගෙන ওই කිය කරපු වැරදි නිසා අවුරුදු 100 ගණන් දහස් ගණන් මා නරක ජීවල දුක් විඳා ওই විදිහ වැරදි නිසා කියලා මෙහිම වැරදි කළාම මෙහිම හිරිහැර කළාම අනුන්ට තමන්ට ලැබෙන අනිෂ්ට විපාක පැහැදිලි කළා. දැන් ඉතින් මාර්යාට කරන්න දෙයක් නැහැ. එයා අඳුරගත්ත බවක් දැනගත්තා. එයාට මේ කරන වැරදි වලට ලැබෙන අනිෂ්ට විපාකත් පැහැදිලි කළා. පැහැදිලි කළාට පස්සේ මාර්යා ජීගමන් මතු දහන් වෙලා ගියා. ප්‍රේ මාර පජ්ජනීය සූත්‍රයේ සාරය දැන් මේ අප ඉගෙන ගන්නට ඕන කාරණා මොනවද කියලා සලකා බලා අපි යන්න මේ සූත්‍රයෙන් මේ කරුණු හිතට අරගෙන අපේ ජීවිතේ සකස් කරගන්න ඕන. එක කරුණක් මේ ආකාරයෙන් සමාජයේ ඉන්න අයට දැනුම් නින්දා අපහාස වෙන බව අපි හිතා ගන්න ඕන. මොකද සමාජ සේවයට යන සමහර දෙනා ඔය කාර්මී හිතන්නේ මිතු ගිහිල්ලා ටික දවසක් යනකොට එක එකනා දොස් කියනකොට කලකිරිලා අර හොඳ වැඩ වලින් අයින් වෙනවා. ඒම හොඳ නෑ. අප මේ සමාජ සේවයට යනකොට ඔය විදිහේ ලෝකයකයි අප ඉන්නේ කියලා දැනගෙන හිතාගෙන අපි අනුන් ගනුන් වලට කලබල නැතුව ඒ ඉවස දරාගෙන ඉදිරියට යන්න ඕන. මේ ලෝකේ කාටවත් පුළුවන් කමක් නැහැ නිന്ദා අපහාස නැතුව ජීවත් වෙන්නට විශේෂයෙන් සමාජයට වැඩක් කරන්න. නිකම්ම තමන්ගේ කටයුතු බලාගෙන ඉන්නෝ නම් සමහර විට වැඩි නිന്ദා අපහාස නැතුව ඉන්නට පුළුවන් වෙයි. මුත් ඒත් බෑ මේ ලෝකෙ මිනිසුන්ට පුරුදු වෙලා තියෙන හැටියට ඉන්නට නමුත් වැඩි නැතුව ඉන්නට පුළුවන් වෙයි. සමාජ සේවයට ගියොත් එහෙමනම් නිന്ദා අපහාස ලබන්නට වෙනවමයි. අපේ බුදුරජාණන් වහන්සේ විතර ලෝකයේ වැඩ කරපු උත්මයෙක් නැති බව බෞද්ධයන් පමණක් නෙවෙයි උගත් අබෞද්ධ ලෝකයාත් අද පිළිගන්නවා. නිස්සරණාධ්‍යාසයෙන් කිසිම ලාභයක් සත්කාරයක් පුද සංග්‍රහයක් බලාපොරොත්තු නොවි. තමාගේ සුව පහසු ගැන සැලකන්නේ නැතුව අවුරුද්දකට මාස 9ක් නැත්නම් 8ක් නැත්නම් 7ක් අඩුම ගණනේ ගමින් ගමට පයින් යමින් ගිය ගිය තන්හිදී තමාගේ සුවේ සඳහා සැතපීම සඳහා තා සුළු වේලාවක් වින් කරගෙන ඉතිරි සම්පූර්ණ කාලේ අනුන්ගේ යහපතට වැඩ කරලා උන්වහන්සේගේ ජීවිතය ගෙන ගියේ. එසේ වූ බුදුරජාණන් වහන්සේට කොච්චර බැනුම් අහන්නට සිද්ධ වුණාද? කෙලවරක් නෑ. ඒ වගේම රහතන් වහන්සේලා කුපමණ සේවා කළාද? උන්වහන්සේලාට කුපමණ බැනුම් අහන්නට සිද්ධ වුණාද? ඒවයි සීමාවක් නැහැ. අපත් මේ සමාජ සේවයට යනකොට අනුත සේවයට පරාර්ථ සේවයට යනකොට ඔය දැනගෙන යන්නට ඕන. එතකොට ධෛර්යමත්ව තමන් කරන දේ කරන්න පුළුවන්. සමාජ සේවයට ගිහිල්ලා ඔය චෝදනාවක් මොනවත් ලැබුණම මේ වෙලාවට හිතන්න ඕන මොනවද මේ චෝදනාව? අපට ලැබෙන චෝදනාව මේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබුණු චෝදනා තරමට අපිට මොනවත් නෑනේද? මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේට මිනි මරුවා කියලා චෝදනා ලැබුණා. ඒ වගේ චෝදනාවක් තාම අපිට දැනෙනවා. එහෙම හිතලා තිබඳු අවස්ථාවලදී කලබල වෙන්නේ නැතුව තමන් ගෙනියන යහපත් කටයුතු ඉදිරියට කරගෙන යන්න ඕන. හැබැයි මේ කිරුණේ කරන චෝදනා ඇත්තන් ඒවා ඉදිරියටත් යන්නට වහන්නට ඕන පාරවල් අහුරන්නට ඕන. අහුරලා තිබ්බම කරන්න දෙයක් නැහැ. ඒ නිසා එහෙම චෝදනාවක් ආපු වෙලාවට බුදුරජාණන් වහන්සේ ගැන හිතන සිත ධෛර්යමත් කරගෙන ඉදිරියට යන්න ඕන. කලබල වෙන්න හොඳ නැහැ, කලකිරීමට හොඳ නැහැ. ඊළඟට යම්කිසි විදියකින් කවුරුවත් දැන්නොත් මූණට මයිල බනින්නත් පුළුවන්. අසුර වචන කියලා බනින්නත් පුළුවන්. ඒ වෙලාවට ඉවසන්ට ඕන. හැමදාම බැනුමහා ඉන්න නෙවෙයි ඒව වළක්වන්නට මගේ දන්ට ඕන නමුත් කලබල වෙලා ඉවසන්නේ නැතුව ඉදිරියට ගොත් කෝලාහලයක්. අනිත් අතට අර හතුරට ඒ ඉඩ දුන්නා වෙනවා චේතනත්තාගේ බලාපොරොත්තු සපුරා ගන්නට. එහෙම වේලාවවලදී අපේ බුදුරජාණන් වහන්සේ ගැන හිතලා අපි ධෛර්යමත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට එහෙම නුවණටම බැනපු අවස්ථාව කොච්චර තියෙනවද? විනක් උන්වහන්සේ කෙරෙහි වැරදි අදහස් ඇතුව හිටපු ධාක්මණේකු දානකට කියලා ආරාධනා කරලා අනගහගෙන ගියා. ඉදිරියට ඒක ගිහිල්ලා වාඩිස රෝගෙන තමන්ගේ හිතේ තිබිච්ච වේගය යනකම්ම බුදුරජාණන් වහන්සේට බැන්නා. දනින්න පුළුවන් හැම වචනයක්ම පාවිච්චි කළොත් ඔටුවා බූරුවා ගුණා කියලා හිතන්න ගන්න හැම වචනයක්ම පාවිච්චි කළා එහෙම බණිති බණිති බුදුරජාණන් වහන්සේ සිනාමුණින් ඉන්නවා ඒ දැනුම් කාර්යෝ තව තව ඉහළ යන්නේ අනිත් පැත්තෙනුත් කතා කරනවා නන්නේ එහෙම කතාවක් නැත්නම් එයාටම ඇති වෙන ටිකක් උලයන් කොට බැලුවා බුදුරජාණන් වහන්සේ හිනාමුණින් ඉන්නවා කිසි ගාණක් නැතුව මේතනත්තාටම ඇති වුණ බැලීම ඇති වෙලා මේතනත්තා නැවතුණා. නැවතුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ආත්මනවත් කියන අහනවද කියලා. එතෙන්දී මේ බමුණ හිතුවා උන්වහන්සේ දනින්න හදනෝ තමයි. මගේ බැනුම් මෙච්චර වෙලා උන්වහන්සේ ආගෙන හිටියේ නම් උන්වහන්සේගේ බැනුමුත් අහගෙන ඉඳීම මගේ යුතුයකමක් කියලා හිතුවා. බුද්ධ ආදී උත්මයෝ කවදාක්වත් එහෙම බයින්වයි නැහැ නේද? උන්වහන්සේ hina මූණින් ප්‍රිය වචනෙන් අරතනත්තාට කතා කරලා කොහොමද ඔබේ නිවසේට නෑදෑ හිත මිත්‍රයොත් එනවද? එනවා එනවා. එහෙම නෑදෑ හිත මිත්‍රයාම සංග්‍රහත් දැසි කරනවද? කොහොමද කරනවා? සංග්‍රහ කරනවා. හොඳයි ඒ අත්වේ සංග්‍රහ බාරගත්තේ නැත්තම් නැත්තම් අපි ඒව තියාගෙන ඉඳලා කනවා. අපි වහක දාන්නේ නෑ. ආ හොඳයි. එහෙනම් ඔබ දානකිතේ කියලා අනුගහගෙන ඇවිල්ලා මට ලොකු බැනුම් සංග්‍රහයක් කළා. මම එකක්වත් පිළිගත්තේ නෑ. මම එහෙම බාරගන්න එක්කම අර තනත්තාටත් පුදුම හිතක් ඇති වුණා. බලන්නට මෙච්චර දොස් කියලාත් නෑනිව කිසිම අමුත්තක් උනේ මොනතරම් තුන් පුද්ගලයෙක්ද මේ කියන කතාව ඔක්කොම හැබෑ තමයි උන්වහන්සේ පිළිවඳව කියලා හිතාගත්තා. එතකොට බලන්නට එහෙම අවස්ථාවලදී එබඳු දෙයක් සිහි කරලා අපි හිත ධෛර්යමත් කරගෙන ඉවසලා අපි ඉදිරි ගමන කරනෝ විසක් එහෙම නැත්නම් නිකන් අපි කලකිරිලා පැත්තකට වුණොත් එහෙම Tamanට වැඩකුත් නැහැ සමාජයට පාඩුව. සමහර විට පින්වත්නි එහෙම වැඩ කරනකොට මුතුකන්නත් වෙන්න පුළුවන්. පුදුමයක් නෙවෙයි. ඒ තරම් පුදුම සමාජයක අපි ජීවත් වෙන්නේ. එහෙමවත් පුළුවන්. එහෙම අවස්ථාවක් ආවත් හැමදාම ගුපිතකා ඉන්න බලනෝ නෙවෙයි. ඉදිරියට ඒවා වළක්ව ගන්න අතරේ ඒකෙදී යොසීමින් ක්‍රියා කරන්න ඕනේ. එක එක කරන්නේ ගියොත් මහා කෝලහලයක්. කොහෙන් අවසාන වෙනවද කියලා කාටවත් කියන්න බෑ. මේ අවස්ථාවලදී අපි බුදුරජාණන් වහන්සේ ගැන මහරහතන් වහන්සේලා ගැන හිතලා අපේ හිත ධෛර්යමත් කරගන්න ඕනේ විසින් සිද්ධ කරන්න ඕනේ. මේ මොහොතේ අහලා ඇති සරීත් මහ රහතන් වහන්සේ මහ පොඩි විදියට යසන පුද්ගලයෙක් කියලා. උන්වහන්සේ යසනා කරන ප්‍රමාණය ගැන විනායක හිතා ගන්න බෑ. සහතන් වහන්සේ කෙනෙක් ගැන ගන්න කෙනෙකුට නෝක හිතා ගන්න පුළුවන්. සාමාන්‍ය මිනිසුන්ට හිතා ගන්න බෑ ඒ තරම්වත් යසනවදී කියලා. වෙනත් බමුණෙකු කල්පනා කළා මේ කියන කතාව ඇත්තද කියලා බලන්න ඕනේ. මේ ගුණ රාගයේ සත්‍යයක් තියනවාද කියලා බලන්න ඕනේ. එනිකලයි බමුණ විනක් උන්වහන්සේ නින්ද පාතිය වඩනකොට පිටිවස්තුන් වෙලා අත දිගාලා පාරක් ගහුවා. උන්වහන්සේ පස්සහදවත් කළුනේ. ඉතදින. මේ බමුණට සුදුම ආ දුකක් ඇති වුණා. බලන්නට මේකම කියන කතාවක් කියන්නේ මේ තරම් පාරක් ගහලා පස්සවත් බැලුවේ නෑනේ. මේ මං කරපු අපරාධයක් කියලා මහා සැවීමකට පත් වෙලා ඉදිරියට ගිහිල්ලා බඳලා කිව්වා අනේ ස්වාමීනි මට සමා වෙන්න. මොකද මොකද කාරණේ? අනේ ස්වාමීනි මේ ඉවසනවා ඉවසනවා කියේක මට හිතා ගන්න බෑ සත්‍යද කියලා බලන්නකො. එන්නේ ඉතින් ප්‍රශ්නේ වල මානේ පාරක් ගැහුවේ. ආහා කමක් නෑ. මගේ කිසිම මනාපයක් නෑ. කෙනෙක් වහන්සේ ඒකනත්තා සම්සිවා දැන් මේ තනසාට සාහිත්‍ය ගැනීම නිසා හිතට සැකයි. මේ කියුවට මොකද වචනින් හිතේ නම් තරහ ඇති. එහෙම කියලා සරි මහරහතන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් මම තරහක් නැත්තම් අපි ගෙදර දානකට වදින්න. ඉතින් මහන්සිය තරහක් නැතිව උඹේ දෙන්නේ. එළේ මහන්සිය බාරගෙන ගියා. මහන්සිය ගිහලා දානි වන්දන බණක් කියලා අනුමෝදනා කරලා එතකොට මේ උගත් මිනිස්සුත් ඇස්සෙන්නේ මේ කතාව ආරම්භ කියලා ගිහලා රට පුරාම අතුවල් ලැබුණ ශරීරය හඳුනන ගහුවයි කියලා. තුන් බමුණට කඩිබාන්න තමයි මේ ඇතු රට වෙලින්නේ. මේ කඩිබුත් මහරහතන් වහන්සේ එළියට වෙන්නේ මාතිගසසින්න උපදෙස් ලැබුවේ නෑ නෑ ස්වාමීන් වහන්සේ අපේ දෙකතාව මොකද්ද මේ වැඩි මේ ගොම්නක් අල්ලගෙන කඩු දාන්නේ කඩු තාන්දුරට ගහනවා කියලා ඒ කඩු තාන්දුර මෙයාට අවවාද කළා මොකද ඒ තරම් කලබලයක් ඒකමත්තා මෙම පරිදිහිවීම තිබුණ මේ විදිහට කළා ඒ වරද පිළිගත්තා සමාව ඉල්ලුවා සමාව දුන්නා දානික ආරාධනා කළා මාගිය දානෙත් කළා පනත් කිව්ව ඔක්කොම ඉවරයි දැන් මොකද මේ අතේ කලබලේ සමස්තවල පිටස් කරනවා. ඉතින් ඒ වගේ සිද්ධි අරගෙන අත්සමසෙන්න ඕනේ. මේ වගේ උත්තරයන්ට එහෙම දේ සිද්ධ වුණා නම් පොඩියක් නෙවෙයි කියලා. දැන් ඒ බමුණා තවත් වරක් ගහන්නේ නැහැ නේද? අහන්නකෝ පවණක් නෙවෙයි ඒකනත් කොච්චර හොඳ කෙනෙක් වුණාද? එහෙම නැත්නම් පාරට පහර ගහන්න ගිහිල්ලා සත්නකට ගියා නම් මොන තරම් භයානක අවසානයක්ද? ඒ නිසා අපි අන්නේ පාඩම ඉගෙන ගන්නට ඕන මේ ලෝකේ ඉන්නකොට ඒ දී දේවල් සිද්ධ වෙනවා. අද අපට මේ ආන්නක වෙන බැනි කරදර දෙස බැලුවම බුදුරජාණන් වහන්සේට ලැබිච්ච ඒවත් සංසන්දනය කළ බැලුවම උන්වහන්සේට ලැබිච්ච අනින් දැනුම් කරදර හිරියර වලින් දාහින් සංගුවක්වත් අපිට නැති කියන්න ඕනේ. අපට කලබල වෙන්න දෙයක් නැහැ. අපි දීගක් කලබල වෙනවා නම් කලබල වෙන්න තෝන මේ අනුන් බැනුම් කියන මේ කතා මේ දෝෂාරෝපණ ප්‍රමාණය තව 999ක් වැඩි වෙන දාතයි. ඒකකන් අපි යන්න ඕන ඉදිරියට. මේව නවත්තන්නට බෑ. වාතේ පරිණියන් තේරුම් අරගෙන ක්‍රියා කළා. ඒ නිසා එයත් හොඳ උපමා හදාගෙන තිබුණා. එකක් තමයි අඹගස්සක උපමාව. අඹ ගස් ටිකක් තියෙනවා. ඒ මුස ගහක පිළිලා. අනිත් ගහේ ගිහිනේ. මේ අඹ ගස් පිටින් ජනතාවට සේවයක් කරන්නේ අර ගෙඩි සහිත ගහයි. ගෙඩි නැති ගහම කිසිවක් නැහැ. මේ කොම සේවය කරන්නේ ගෙඩි සහිත ගහයි. නමුත් ඒ සේවය කරන ගෙඩි සහිත ගහත් තමයි ගහන කර්මක් ගල් ගහන්නේ. ගහන කර්මක් පොළු ගහන්නේ. අර ගිඩි නැති කොළු විතරක් තියෙන ගහට කවුරුවත් ගල් ගහන්නෙත් නෑ පුළු ගහන්නෙත් නෑ. ඒ වගේ කිසි සමාජයක් සේවයක් නොකර ඉන්න අයට අනින් දැනින්න තියෙන්න පුළුවන්. සමාජ සේවයට ගියාම ඔහොම තමයි. ඒ විදිහේ වයින් අපේ තරණියන් ධෛර්යමත් වෙලා ඉදිරියට ගියා විනා කලකිරීමකින් පසුබැස්සේ නෑ. සා අදත් ඉන්න අපි කවුරුත් විශේෂයෙන් සමාජ සේවයට යන්න හැම දිනම ඕබලාපොරොත්තු වෙන්න ඕනේ. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් ස්වභාවය. සමාජ සේවයට යනවායි කියන එක Taman හිතින් හිතා ගන්න ඕන මා මේ සමාජයේ සේවයක් කරන්න කියන්නේ තව පැත්තකින් සමාජින් දැනුම අහන්නටයි යන්නේ කියලා. හිතාගෙන යන්න ඕනේ. ඒකම අපි හිතන්න ඕනේ. එහෙම සමාජයට සේවය කරනකොටත් යම් කිසි විදිහකින් කවුරුන් හෝ බනිනවා නම් එහෙමනම් අපිට තව කරන්න හුඟක් වැඩ තියෙනවා. සමාජය හදන්න තව හුඟක් තියෙනවා. මෙන්න මෙහිම සමාජ සේවයේ කරන අයට ওই විදිහේ දැනුම් නවතින සුළු අපි ඉදිරියට යන්න ඕනේ. ඒ මිනිහාගේ නරකමයි. මිනිහා හැදිලා නැති නිසායි ඒ විදිහට බණින්නේ. ඒ නිසා අපි මිනිහා හදන්නට ඕනේ. හැමත වඩා ප්‍රධාන හැදිල්ල මිනිහාගේ හැදිල්ලයි. මිනිහා නොහදා රට හදන්නට බැහැ කියලා කියන්නේ ඒකයි. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ හැමතැනම ඒ මිනිහා ගැන සැලකන්නේ නැතුව ගුණාංශ වලින් ඉදිරියට යන්නට ගිය අසාර්ථකයි. මිනිහා හැදින්නේ. බුදුරජාණන් වහන්සේ මිනිහා හැදෙන එක තමයි ලොකුම පින්කම හැටියට ප්‍රකාශ කළේ. ඒ අනුව බලනවනම් අපිට තව හදන්නට තියෙන මිනිහා. ඒ මිනිහා නැහැදෙන නිසා තමයි මේ යහපත් වැඩ කරන අයට කාටත් මේ වගේ බණින දුක් කියන්නේ චෝදනා කරන්නේ. ගණන් නොගෙන ඉදිරියට යන්න ඕනේ. අපි නිමිය හදන්නට ඕන නිවට අකමැති නම්. එහෙමනම් අපි කරන සේවයේ තව දෙගුණ තුගුණ නෙවි දසගුණයකින් වැඩි කළ කරන්නට අපි අධිෂ්ඨාන කරගන්නවා. එහෙනම් බනින්න බනින්න තමන්ගේ වරදක් තියෙනවා නම් තමන් බලලා ඒකේ වරදක් නම් තමන් හදාගන්න ඕන. එහෙම නැත්නම් අපි ධෛර්යයෙන් යන්න ඕන මේක තමයි සමාජයට අපිට වැඩ කරන්නට තව හුඟක් තියෙනවා. මේ විදිහේ පුද්ගලයන් හොඳ තත්ත්වයට එනකම් අපි වැඩ කරන්න ඕනේ කියලා ඉදිරියට යන්න ඕනේ. මනස හැදීමේ කියන එක බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා හොඳට පැහැදිලි කරපු විස්තර කරපු දෙයක්. ඒ නිසා තමයි අපේ ධර්මයට අනුකූලව කියන්නේ මිනිහා නොහදා රට හදන්නට බෑ කියලා. මිනිහා හදන එක තමයි පළවෙනි එක. ආර්ථිකය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන අත්‍ය කියලා වචනේ පාවිච්චි කළ උන්වහන්සේ මුල තුනේකට. ඒ වගේම උත්තමත්ත කියලා මිනිස්කමේ දිනුව ඔක්කොට වඩා ඉහළ දිනුවයි. ඒක තමයි ඉහළම ධනිය. සම්මීහා නැත්තම් කොච්චර අනිත්‍ය තුනක් ඇති වැඩක් නැහැ. අභ්‍යන්තර දිනුව බාහිර දිනුව. අභ්‍යන්තර දිනුව කියන්නේ මිනිස්කමින් දිනුවීමයි. බාහිර දිනුව කියන්නේ පිටට පේන තියෙන ජීදුර යාන වාහන මිලමුදල් වලින් දිනුවටපත් වීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට අභ්‍යන්තර දිනුවට පළවෙනි තැන දීුණා බාහිර දිනුවට දෙවි තැන දුන්නා. ඒ නිසා දෙක අත්වල බැඳගෙන ගියා ඉස්සරහින් ගියේ අභ්‍යන්තර දිනුවයි මිනිස්කම තමයි ඉස්සරහින් ගියේ. ඒ දිනුවෙන් රසවල් වලට ඒ වගේ උපදේශයක් ලැබුණේ නැහැ. ඒ ආයත ලැබුණේ බාහිර දිනුව ගැනයි. අභ්‍යන්තර දිනුව ගැන දෙවෙනි තැන කියලා දසවෙනි තැනවත් සඳහනක් නැහැ ඒ ආයත. ඒ නිසා බාහිර වශයෙන් එයා බොහොම ඉහළට ගියා. මිනිහා හඳට යනකම්ම ගියා. මම පුදුම ගමනක් නේ හොඳට ගියයි කියන එක ඒකමනක් ගියා. නමුත් මිනිස්කම් වලින් පාතාල ලෝකයටම බැහැගෙන යනවා. මිනිස්කම් ඇති මිනිස්සු අඩු වෙගෙන යනවා මිනිස්සු උකට වැඩි වෙගෙන යනවා. ඒ නිසා මානව දියුණුව මානව සංවර්ධනය කියන එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ඉගැන්වීමක්. අද ඒක උගත් ලෝකයේ පිළිඅරගෙන තියෙනවා. අද තියෙනවා එක්සත් ජාතීන්ගේ මණ්ඩලේ ඒ අය සාමී සහ සංවර්ධනය අරමුණු කරගෙන සෙමිත් අවුරුදු 30ක් පමණ කාලයක් විශාල සේවයක් කළා. සුළු එකක් නෙවෙයි විශාලම සේවයක් කළා. නමුත් බලාපොරොත්තු වෙන තැනට උදකම සිද්ධ වුණේ නැහැ. සාමී බලාපොරොත්තු වුණ සාමී ගැන කෙලවරක් නැතුව සාකච්ඡා කළා. ඒ වයින් වැඩ නුණ නෙවෙයි නමුත් බලාපොරොත්තු වෙන තැනට ගියේ කියන්නේ අදත් ලෝකේ හැමතැනම කුංචි යුද්ධ තනින් තන මහ යුද්ධ. ඒකට සාමයේ කියන කලාපෘත්තුව තමන් හිතේ තැනට ගිහිල්ලා නැහැ සංවර්ධනය සංවර්ධනයක් හිතේ තැනට ගිහිල්ලා නැති බව පිළිගන්නවා. විශේෂයෙන් සංවර්ධනය වෙන මේ ආසියාතික රටවල් පිළිබඳව කරපු පරීක්ෂණවලින් ඒ පිළිබඳව පත් කරපු විශේෂ කමිටුව ඒ අත්සන් සමීක්ෂණ කළ පරීක්ෂණ කරලා දැසගත් නිගමනයේ බෞද්ධ පිළිවෙතට ආවා. ඒ අයගේ කලින් සටහන දෙන්නලා තියෙනවා. බැරිලිච්ච පාර. මෙන්න දැන් මේ වෙනුවට පටන් ගත්ත අලුත් පාර. සංශෝධිත මාර්ගයේ දෙන්නලා තියෙනවා. පරිණිසාරේ මොකද්ද කියන්නේ? පළවෙනි අංකයේ තියෙන සැලැස්මේ පළවෙනි අංකයේ තියෙන ආර්ථික සංවර්ධනයයි. හැමතැනම ආර්ථිකය ආර්ථිකය කී කතා කර කර යන්නට ගියා. ආර්ථිකය අවශ්‍යයි. ඒක නැතුව මොනවත් කරන්න බෑ. නමුත් ඊට වඩා අවශ්‍ය දේ ගැන සැලකුවේ නැහැ, මිනිහා ගැන සැලකුවේ නැහැ. ඒ නිසා ආර්ථික දියුණුව බලාගෙන කරපු වැඩවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැති බව සංවර්ධනය වෙන්න තිබිය රටවල් තාම බලාපොරොත්තුන්ට සංවර්ධනය වෙන්නේ නැති බවත් ඉවරගෙන තියෙනවා. ඒ නිසා අලුත් සැලැස්මේ අංක එකට අරගෙන තියෙනවා මානව සංවර්ධනය කියලා. ඒකම උපපාගන්ති දානට ගිහිල්ලා හැම පැත්තෙම ස්ත්‍රී පුරුෂයන්ගේ සංවර්ධනය ගත්ත ඊළඟට ඊට පස්සේ තමයි ආර්ථික සංවර්ධනය අරගෙන තියෙන්නේ. මේ අලුතින් ඔය විශේෂ මණ්ඩලයේ සකස් කරපු සැලැස්ම. බලන්නත් පහුවෙල හරි ඒ අය පිළිගත්තා මිනිහා හදන්නේ නැතුව රට හදන්නට බැහැ කියලා. එහෙමනම් අපි මේ අවස්ථාවේදී මේ මේ මේවා ඔක්කොම මේ කියලා තියෙන මනස හදන එකයි. අපි මනස හදාගෙන ඉදිරියට යන්න ඕන කලබල වෙන්නේ නැතුව. මාර්යා බලාපොරොත්තු වෙන්නේ කලබල කළ හිත් කලබවලා මේ යත්තන්ගේ හොඳ ගතිගුණ හොඳ යහපත් වැඩ පරාර්ථ සේවා ඔක්කොම නවත්තන්න. මේ මාර්යදා බලාපොරොත්තු වෙන කක්ෂණ බුදුරජාන් වහන්සේ කාලේ කක්ෂණ බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට වික්ෂුන් වහන්සේලා කැඳවලා අවවාද කළා සතර ප්‍රශ්න විහෙරණින් යුක්තව වාසය කරන්න. ඕවා ගණන් ගන්න එපා. ඒ අනින් දැනුම ඕවා ලෝකෙ ඇති. ඒ නින්දා අපහාස ලෝකෙ ඇති. ගණන් ගන්න එපා. සතර ප්‍රශ්න විහෙරණින් යුක්තව වාසය කරන්න. මෛත්‍රිය හොඳට වඩන්න. අඩුවක් පාඩුවක් නැතුව මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය සියලු සත්‍යයන් කෙරෙහි පතුරවන්නට. මේ මෛත්‍රිය වඩන හැටි බුදු අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන බුදුරජාණන් වහන්සේලාම දේශනා කළ තියෙන අපට ඒ ධර්මෙහි තියෙන මෛත්‍රී අනිසස් හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ මෛත්‍රී වැඩි වීම නිසා ඒකනකාට හැමතෙකම Tamanටයි යහපත සැලසෙන්නේ. ඒ නිසාම තමයි අපි වෙන විදිහකින් ඒක හරි ගැස්සලා යොදලා තියෙන ඉස්සෙල්ලාම Tamanට මෛත්‍රී වඩනවා කියලා. මම සුවපත් වෙන්නවා, නිදුක් වෙන්නවා, නිරෝග වෙන්නවා කියලා එහෙම මෛත්‍රී වඩනකොට ඒ තමන්ට මෛත්‍රී වඩනකොට ඇති වෙන ප්‍රතිඵලය තමයි ඉස්සෙල්ලම තමන්ට යහපත. මේක පහළ වෙන එක එකwidehatකින්. එකwidehatකින් භාවනා කරනකොට કોઈ භාවනාවේදී මෛත්‍රී භාවනාවේදී විශේෂයෙන්ම තමගේ ශරීරයේ හොඳටම මේ ධාතුව හොඳ අතට හැරී ශාරීරික සෞඛ්‍ය අන්තිම ඉහළටම දිනුනේ. හොඳට දිනුනේ. මෛත්‍රී වඩන කෙනාටගේ මුඛවන්නෝ විපස්සීදිති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. හොඳ හිත තියෙනවා නම් හොඳ හිතේ ශක්තිය බලය ඒ අද විද්‍යාඥයෝ පරිශීලනය කළා කියනවා. ඒ අය කියනවා හොඳ හිතින් වතුර ටිකක් දුන්නත් මේ විශේෂ ශක්තියක් තියෙනවා කියලා. හොඳ හිතින් වතුර ටිකක් අරගෙන මල් ගහකට වත් කළොත් ඒ මල් ගහේ මල් වැඩි වෙනවා කියලා. පළතුරු ගහකට වක් කළොත් පළතුරු ගහේ පළතුරු වැඩි වෙනවා කියලා. ඒක එහෙමනම් පින්වත් හොඳ හිතේ තරම් බලයක් තියෙනවා නම් මේ අපේ බෞද්ධ පින්වතුන් ටිකක් හිතලා බලන්නත් අපේ පිරිත් පැන් ටික පිරිත් නූල් ටික. නිකන් හොඳ හිතින් වතුර ටිකක් දුන්නත් ඒ වතුර ටිකේ විශේෂ ශක්තියක් තියෙනවා නම් බුදුන් වහන්සේලා පිරිත්පැන් කලේ මැදින් තියාගෙන රාත්‍රියක් මුළුල්ලේ නැත්නම් පැය ගණනක් හරි බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍ය බෝධිංග ධර්මයන් රස සංඥාවන් ආදී කොට ඇති උසස් ධර්මයන් ප්‍රකාශ කරලා ප්‍රකාශ කරලා කරුණාවෙන් මෛත්‍රියෙන් සත්‍යයක් යාකල දෙන ඉරික්කම් පිට කොච්චර බලවත් වෙනතුනේද ඉරි භූතෝ කොච්චර බලවත් වෙනතුනේද ඒ නිසාම තමයි මේ අවුරුදු 2000කට වැඩි කාලයක් වෙන්නේ එන් බුදුජනන වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 2521ක් වෙනවා මේ දුකතම පිරිත් සංකීර්ණ බලයේ නොකඩ කොට ආව පිළි පීලේ බලේ ආව විගතම ඒ හොඳ හිත හොඳ හිත කුසල් හිත පින් හිත හොඳ හිත මෛත්‍රී හිත හොඳ හිත එතකොට එහෙම වචනිකේ තව කියනවනම් එහෙම තැනත්තා කියන වචනේ ඉතිරි ශක්තිය තියෙනවා ඊළඟට සමන්ත වෙන හොඳ තමන්ගේ මේ දහතුවේ පිරිසිදු වීමෙන් තමයි අර මුඛවන් වූ විපස්සී දෙකී කියලා කියේ ශරීරයේ වර්ණය පහපත් වෙනවා ඔබ මේකනාගේ ශරීරයේ කුෂ්ඨ රෝග හටගන්නේ නැහැ. වෙන වෙන රෝග හටගන්නේ නැහැ. ලේ දූෂණය වීමෙන්, ලේ නරස් වීමෙන් ඇති වෙන රෝග හටගන්නේ නැහැ. මම බලන්නට අපේ පෙරදිග වෛද්‍ය ශ්‍රේණියටත් අවෘද්ධික ශ්‍රේණියටුව පිළිගන්නවා. තමන්ගේ ලේ හොඳට තියෙනවා නම්, ලේ හොඳ නම් ලෙඩාදී. ඒ වගේම ලෙඩක් හැදුනත් ලේ හොඳට තියෙනවා නම් දින බෙහෙත් ඉක්මනට අල්ලනවා. එයාට පිළිගන්නදී එතකොට හොඳ හිතින් ඉන්නකොට මුඛවන්නෝ විපස්සී දෙකේ කියලා කිව්වේ හොඳ හිතින් ඉන්නකොට සමාගයේ ශරීරයේ දේ හොඳයි. හොඳට හොඳයි දේ. එතකොට නිරෝගයි ඒ වගේම තමන්ගේ දින දෙකක් නැත්තම් ලැබෙච්ච වෙලාවේදී හොඳ තැනකට අල්ලනවා. ඔය කාරණේ අරමුණු කරගෙන නෙමෙයි ඒ ලැබුණාම විශේෂයෙන්ම ආධුනික වතාවත් වලට අපේ ශිෂ්ටාචාරයේ හිත බහින්නේ එදා ඉඳලා අද වෙනතුරුත් ඒක කරනවා. ඒ ආරෝග්‍ය ශාලා නීතිවීමේ ගෞරවය ලෝකේ පළමු වරට බෞද්ධයන් පිළිගන්නවා කියන එක මම ලෝකයේ උතුම් පිළිගන්න අවසානයි. බුදුරජාණන් වහන්සේ තීතිගත පිස්සතරුන් වහන්සේට උපස්ථාන කරන ඊළඟට විලාන ශාලා අනුමත කළාට පස්සේ මහා විහාරවල විලාන ශාලා හැදුවා. විසුණු මහසේලා ලෙඩ වෙලා ඉන්නකොට කවුරුත් එනවෙතින් ප්‍රස්ථාන කරන්ට බුදුරජාණන් වහන්සේ පන්සලේ වැඩ සිටිනෝ නම් හවසට විලාන ශාලාවට යනවා උන්වහන්සේලාට බණ කියලා මනස සූපපත් කරවන්ට ඒ ආගමික ශ්‍රේණියේ ඒ කාලෙදිම පටන් ගත්තේ මේ විලාන ශාලාවල ඒ කරන්නේම අර ආගමික වතාවතෝට දැස්සම මනස හොඳ වෙනවා මනස හොඳ වෙනකොට ශරීරයේ ලේ ධාතුව හොඳ වෙනවා එතකොට දෙන බෙහෙත් හොඳට අල්ලනවා හොඳට අල්ලනවා. ඒක තමයි හොඳ හිතින්නේ කියන්නේ. ලෙඩ වුණාම විශේෂයෙන් මේකටයි ආධුනික වතාව. එතකොට ඉතින්ම ලේවහතු හොඳ වෙනකොට තමයි අර මුඛවන්නෝ විපස්සීද කියන එක ශාරීරික වර්ණය හොඳ වෙනවා. ඒ නිසා තමයි මේ බටහිර උගත් අය දැන් සමහර විට මේ ලංකාවට ආවම මේ කාන්තා පක්ෂයත් ඒ පිටතින් උගත් කාන්තා පක්ෂයේ සමහර අවස්ථාවලදී මිහි කාන්තාවන්ට දුක් කියනවා තරහින් අමනාපෙන්නේ. ඒ අය කියන්නේ මේ රටට ආවම පේනවා මේ රටවාසීන්ගේ මූලික තුන්ගතිය ස්වාභාවික තුන්ගතිය. ඒක පුදුම ස්වාභාවික තුන්ගතිය. ඒ අත්තන්ට ඒක ඇති කරගන්නට ක්‍රමයක් නෑ. මේ ආගම නිසා මේ හොඳ හිත් නිසා ඇතිවෙන තුන්ගතියක් මූලික ස්වාභාවිකව තියෙනවා. එහෙම ස්වාභාවික පින්ගතියක් තියෙන අය මොකටද යෝනියෝ ගාලා මේ හැඩ කරන් කියන්නේ කියලා. ඔකටව දුස් කියන්නේ. ඒ අයට නම් එහෙම නැතිව බෑ. ඒ ගතියක් එයාට ඇති කරගන්න ක්‍රමයක් නැති නිසා. අර ස්වාභාවික පින්ගතිය කියන එක උත්පත්තිමත් බොහෝ වුණත් ආගම පිළිදෙවි කරගෙන තියෙන දෙයක්. නිසා මුකවන්නෝ විපස්සී දෙති කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එහෙම දෙන එක වළක්වන්නට තමයි එදා දීසි මාර්යා උත්සාහ ගත්තේ. ඒක බැරි වුණා. විසුණු වහන්සේලාට නියම වේලාවට බුදුරජාන් වහන්සේ අවවාද කළ කිව්වා සතර බ්‍රහ්ම විහාර වඩන්නට. මුත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර වඩන්නට. එහෙම වඩනකොට ඔය එකක්වත් ගණන් ගන්නේ නෑ. ඒ විදිහට අප පුරුදු වෙන්නට ඕනේ. ඔයා කාටුණත් හොඳයි. මේ ලෝකේ කවර කෙනෙකුටවත් නරකේ කියන්නට බෑ. හොඳයි කියන එකක් හතර ප්‍රශ්න විසඳන්න. මෛත්‍රිය කාටද නරක? කරුණාව කාටද නරක? බුද්ධතාව කියන එක අනුන් ඉච්ඡා නොකද අනුන්ගේ සැපතේ දිනෙහි සතුට වෙන්නට පුළුවන් ගැතිය කාටද නරක? උපේක්ෂාව කාගෙනත් මධ්‍යස්ථව බලන ස්වභාවය කාටත් හොඳයි. ඒ නිසා ඒව බ්‍රහ්ම විහාර ශ්‍රේෂ්ඨ විහාර ශ්‍රේෂ්ඨ ප්‍රවෘත්ති හැටියට ප්‍රකාශ කළා. ඒක බුදුරජාණන් වහන්සේගේ කපුසඳ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙන් අපි ඒකත් හොඳට හිතට ගන්න ඕනේ. හොඳ පිටට අරගෙන අපි පුහුණු කරන්න ඕනේ. අපේ ජීවිතයට අපි සම්බන්ධ කරන්න ඕනේ. අපිට මෛත්‍රිය වඩනක තියෙන එක වෙලාවක් සම්මත කරගන්න විතරම මෛත්‍රිය සිටින්නේ. නමුත් එක වෙලාවක් සම්මත කරගෙන මෛත්‍රිය වඩන්න. ඒ වගේම කරුණාව අනුන්ගේ දුක දැක්කම හිතේ ඇති වෙන කම්පා ගතිය. නිකන් කම්පා වෙලමදි අනුන්ගේ දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරන්න ඕන. ඒක ක්‍රියාවට නම් වන්න ඕන අපි. අනුන් සුවපත් කරවන්න තෝරන මෛත්‍රිය ක්‍රියාවට නම් වල කරුණාව ක්‍රියාවට නම් වල අනුන්ගේ දුක නැති කරන්න තෝරන අද අපේ සමාජයේ දුක බලවත් කුහි බලවත් දුකින් පිරිච්ච ජනතාව කොටසක් ඉන්නවා මේ ඒ අය ගැන අපි නිකන් කතා කළා අනේ අහවලු අහවලු දුක් විඳිනවා බොහොම දුක් විඳිනවා බොහොම කනගාටුයි කියලා කිව්වට ඇති වැඩක් නෑ සුළුසෙන් හරි ඒ දුක අඩු කරන්නට තමන් උත්සාහ දරන්න ඕනේ ඒ නිසා කරුණාව වඩන්න ඕනේ. අපි ඊර්ෂ්‍යා නොකර ඉන්නට පුරුදු වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා කියන්නේ ඒකයි. අනුන්ගේ දිනුවක් දැක්කම සපතක් දැක්කම ඊර්ෂ්‍යා කරන වෙලෙ හතු වෙන්න ඕනේ. ඊර්ෂ්‍යා කරනකොට මොකද වෙන්නේ? තමාගේ ශරීරය නරක වෙනවා. මේ දහතු නරක වෙනවා. පෞසිද්ධ වෙනවා. ඊළඟට මරණින් මත්තේ දුකේකට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඊර්ෂ්‍යා කරන්නට සතුටු දියුණු කරන නෑ කාටවත්. කාගේ සතුටේදී දිනුනේදී සතුටු වෙනට පුරුදුන කරන බුද්ධතාව. ඒ වගේම උපේක්ෂා ගුණය අපි වඩන් තුන මධ්‍යස්ථතාවයේ බොහොම හොඳයි. ඒ මධ්‍යස්ථතාවයේ පින්වත්නි අද විවිධ අංශ වලින් හොඳ බව උගතුන් කියනවා. දැන් මේ කාලේ සිදී රෝග වැඩි යුගයක්. හැම පැත්තෙම ලෝකයේ හැම පැත්තෙම මහන් ලැබෙන එකක් තමයි සිදී රෝගය. ඒ විද්‍යාවෙන් දීනිච්ච ඇමරිකාවේ සීදී රෝග මරණ අවුරුද්දකට 7 ලක්ෂ ඉක්මවා යනවා. ඒ නිසා නුම්මරිකේ මරුවා කියලා ඒකට කියනවා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒ වගේම ඒක වළක්වා ගැනීමට විවිධ උපකාරක ධර්ම තියෙනවා. මේ උපකාරක ධර්ම අතරින් මේ උපේක්ෂාවත් එක. අපි කනගාටු වෙන්නේ නැතුව සතුටු වෙන්නේ නැතුව ප්‍රමාණිකවලා අපි හැම කිසිම උපේක්ෂා පුදු කරනවා නම් ඒ වගේ රෝග වලට බොහොම හොඳයි. අදත් එහෙමනේ දැන් මේ වගේ රෝගීන්ට කියන්නේ මේ වැඩි සතුටු වෙන්නත් එපා කනගාටු වෙන්නත් එපා කියලා වෛද්‍යවරු උපදෙස් දෙන්නේ. ඒ මොකද්ද මේ උපේක්ෂා පුදු කරන්නේ කියන එකයි. ඒ නිසා උපේක්ෂා ගුණය විවිධාංශ වලින් අපට ප්‍රයෝජනයි. ශාරීරික වශයෙන් උත්සවගේ රෝග වළක්වාගෙන ජීවත් වීමට ප්‍රයෝජනයි. එනිසා කකුසල බුදුරජාන් වහන්සේ දායදි සීමාන්තයට අවවාද කළ පරිදි විසුණු මහසීලා වන අපත් පොදු ජනතාවත් මේ සතර බ්‍රහ්ම විහාර වඩන්නට ඕන. අනිත් අතට පුද සත්කාර ලැබෙනකොට කුල්මත් වීමත් හොඳ නැහැ. ලාභ ප්‍රයෝජන ලැබෙනකොට කුල්මත් වීමත් හොඳ නැහැ, මත් වෙනත් හොඳ නැහැ. කවුරුවත් හොඳ නැහැ, ගිහිපයිද කාටවත් හොඳ නැහැ. එහෙම මත් වෙනින් පස්සේ සමාජයේ නියම தත්ත්වය නගරල යනවා. හිත නරක වෙනවා දූෂණය වෙනවා නොයෙක් දේවල් වලට ආශාව ඇති වෙනවා ඒ නිසා අපි එසම ලාභ සත්කාර ලැබුණා කියලා කුල්මත් වෙන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගානකම බොහොම හොඳට පැහැදිලි කරලා තියෙනවා ධර්මෝ භික්ඛවේ ලාභ සත්කාර කිලෝකෝ මානිනී මේ ලාභ සත්කාර ගරුහුමන් මේ ಗುಣ කතන මේ ඔක්කොම බොහොම දරිනේ බොහොම දරිනේ මේවට දිවි වුණොත් එහෙම මේවට යතු වුණොත් එහෙම සිල්වත්කම සැකසන්ත බැරි වෙනවා ගුණවත්කම සැකසන්ත බැරි වෙනවා මහානකම රැකගන්ත බැරි වෙනවා ඒ නිසා මේ වගේ කලබල නැතුව ඉන්න ඕනේ ඒක ලාභ සත්කාර දෙනකොට අන්න ඒ විදිහේ වික්ෂේපයකටපත් වෙන්න එපා කියලා අහුනද බුදුරජාන් වහන්සේදාගේ ශා วกයන්ට දේශනා කළ කොටස මුගලන් හාමුදුරුවෝ ප්‍රකාශ කළ මාර්යයට. ඒ විදිහට අපත් පුරුදු වෙන්න ඕන මේ ලෝකී නිකට ඔය ලාභ සත්කාර කියන ඉවත් ලැබෙයි. ලැබුණම ඒන් ප්‍රයෝජන ගන්න ඕන කුල්මත් නෙවි. මත් නෙවි. නිසා මත් වුණාම එහි ගිල මොන වැඩි කරනවද කියලා කාටවත් කියන්න බෑ. කිරියත් බැලුවම අපට වඩන්නට බුදුරජාණන් වහන්සේට උපකාර වශයෙන් දේශනා කරපු කාරණා එදා කෞෂික බුදුරජාණන් වහන්සේ මතක් කළ වික්ෂුන්ට මොනවද අසුබ සංඥා අසුබ අසුබ සුබ කියලා දෙයක් නෑ මේ අසුබයි නිකන් తాවකාලික සුබකමක් වුණාට මොකද අසුබයි අසුබේ වඩන හැටි උන්වහන්සේ පෙන්වලා තියෙනවා අසුබ සංඥාව වඩන හැටි දස අසුබෙහි කියලා කර්මස්ථාන වශයෙන් අසුබනේ ශරීරේ මරණයෙන් පස්සේ ඉදිරිලා කුණු වෙලා මේ යන හැටි ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා දස අසුභ කියනවා. කායගත සති කියලා දෙතිස් කුණප කොටහස කියනවා. මේ තියෙන ශරීරයේ කුණප කොටහස 31ක් එකතු කරහම වෙන අනිච්ච රූකඩයක් හැටියට සැලකන්නට. අසුභ වඩන්නට. මොකද මේ ලෝකේ අපිට තියෙන මේ වේග කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. ඇතුළෙන් එන චිත්ත වේග කාම කෝප කියලා. කෝප වේගයේ මධ්‍යමී කරගන්නට උවමනා කරන දේ තමයි මෛත්‍රිය. කාම වේගයේ මර්ධනය කරගන්න උවමනා වෙන දේ තමයි අසුභ භාවනාවයි. ඒ භාවනාව වඩනකොට ඒ ආවේගත් පාලනය කරන්න ශක්තිය ලැබෙනවා. නැත්තම් ඒන කාම කෝප වේගයන් ආපු හැටි ඔකේ තිරසන්න වගේ එළියට දාන්න ගියොත් අපරාධයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අසුභ සංඥා පදන්තේ කිව්ව ආහාරයේ ප්‍රතිකූල සංඥා ඒ හොඳ ආහාර පාන ලැබුණම ඒවා අනුභව කරන්න ශරීර ශක්තිය ආරක්ෂා කරගන්නට නමුත් ඒ මත් වෙන්න දෙපා මත් වෙන්නේ නැත්නම් ආහාරයේ ප්‍රතිකූල සංඥා කියන එක වඩන්නට ඊළඟට සබ්බ ලෝකයේ අනිරත සංඥා සියලු ලෝකයේ පිළිබඳව නියදීමේ සංඥා වඩන්නට සියලු සංස්කාරයන් අනිත්‍ය අනුව බලන්නට පුරුදු වෙන්නට කියලා ප්‍රකාශ කළේ. අන්නේ උපදේශ ටික අපි හොඳට හිතට අරගෙන අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපි නුවණින් සිහියෙන් ජීවිතේ පවත්වමු. අගුරු දුර්වලකම් සොයා බලා ටික ටික නමුත් අඩු කරගනිමු. නුන නුන ටික ටික නමුත් වැඩි දියුණු කරගනිමු. ඒ ගුණ ධර්මයන්ගේ හා පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් උතුම් නිවන් සුවත් ඒ වාක්‍ය ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මත්තා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති මං පරන්ති ධර්මස්වනානි සංසයන් කීතිකතුගුණ ඉතිමි නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කටයුතු